දැන් කරන්න හදන්නේ ධර්ම දේශනාවක් සඳහා මේ විදිහට කියන ධර්ම දේශනා මාලාවක් සඳහා එකතු වෙන්නයි අපි මේකට පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ආනාපානසති සූත්‍රය කියන මධ්‍යම නිකායේ 118 වෙනි සූත්‍රය ඉදිරියෙන් තියාගෙන තමයි අපි මේ ධර්ම දේශනා මාලාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ලංකාව වේලාවෙන් කියනවා නම් දැන් තුනමාර ඉක්මවල තියෙනවා. අපිට ලැබිලා තියෙන තොරතුරු විදියට මෙල්බන් නගරයට අවුරුදු මේ රාත්‍රී අටපහුව වෙලා විනාඩි ගණන් ගත වෙලා තියෙනවා. ඉතින් ඒ වන්දනා ඉවරෙච්ච වෙලාවේ අපේ මේ තව ටිකකින් අපි භාවනාවට යොමු සඳහා කාලකරණක් ඇති වෙලා ඉතින් මේ අතරමැද ලැබිච්ච මේ පැයේ අපි මේ ආනාපාන සති සූත්‍රය ඉස්පත් කරගත්තේ යම් යම් කාරණා සං හේතු ටිකක් නිසා ඒ මොකද අපි මෙල්බන් වල දෙලෙක් වශයෙන් ගත කරන කාලේ විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය ඉස්පත් කරගත්තා ඒක ඇත්තටම බෞද්ධ භාවනාවේදී බොහෝ භාවනා ක්‍රම සංග්‍රහ වෙච්ච ඒ භාවනා මල් කලමක් වගේ එකක්. හුඟක් භාවනාවක් මේක තියෙනවා. එයින් ආනාපාන සතිය පමණක්ම එකම තේමාව කරගත්ත සූත්‍රයක තමයි මේ ආනාපාන සති සූත්‍රය. ආනාපාන සතිය කියන එකම මාතෘකාවට ගන්නවා නම් සතිපට්ඨාන සූත්‍රයටත් වඩා ඕජාව වැඩි වෙනවා. මේ පරමාරකම වැඩි. මේ සූත්‍රය ඒ කියන්නේ අපි ගත්ත මේ මජ්ක්‍ධිම නිකායේ 18 වෙනි සූත්‍රයට සාධක සූත්‍ර වශයෙන් ප්‍රධාන බලකණු තුන හතරක්ම සූත්‍ර පිටකේ දක්ව ගන්න පුළුවන්. අපි මේ සූත්‍රයේ සත්‍යයනාවෙත් ඉතිපිපත් වෙච්ච මෙතෙක් කියලා කතා කරනකොට ඉතිපිපත් කරගත්ත ප්‍රතිපත්තාන සූත්‍රයත් මේ ආනාපාන සති සූත්‍රයේ සාධක සූත්‍රයක් කරගන්න පුළුවන්. ඒ වගේම ගිරිමානන්ද සූත්‍රයේ අවසානයේ දක්වන දසවෙනි සංඥාවට ඉදිරිපත් කළ තියෙන ආනාපාන සති කොටස ඒකටම ගන්න පුළුවන්. ඊට අමතරව සංයුත්නිකායේ කියනවා ආනාපාන සති සංයුත්තිය කියලා. අද ඒකෙත් කියනවා ඒකෙම ගෞතම අරවත්යන් වහන්සේ විසින් මේ ආනාපානෙට මුල් තැන දීලා කරපු ඉන්නේ ඒකිටකේ දක්වන ආනාපාන කතාවට වගේ. ඒක නිසා අපි මේ කරගෙන යන දේශනාව අතරමැද යම් ආකාරයක තානාපානෙට ඉස්සෙල්ලාම පෙළඹෙච්ච අත්ංගෙත් මනදොල සපුරන ආකාරයක දැනට වැඩි වශයෙන් පිළිස ඉදිරිපත් වෙලා කියන වැඩි වශයෙන් පිළිස දන්නා වූ සතිපට්ඨාන සූත්‍රය දිගේ යනකොට කරගෙන යන භාවනාවට ධෛර්ය දීමක් අත්පල දීමක් වශයෙන් තව තවත් සාධක කරුණු ඉදිරිපත් කිරීමක් කියන දෙකම අමතක කරන්නේ නැතුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. අද ඉස්ලාම දවස් වශයෙන් මේ ආනාපාන සති සූත්‍රයේ ඉදානි එහෙම නැත්නම් පසුබිම සාකච්ඡා කරනවා නම් මේක මේ සර්වඥ වහන්සේ සවැත්තුර වාසය කරන කාලේ එවිට ධර්මදේශනාවක් ඒ කියන්නේ සර්වඥ වහන්සේගේ උත්කෝපාදීන් අවුරුදු 20කටවත් පස්සේ වෙන්න ඕනේ මේක වෙලා තියෙනවා. ඒ වගේම සවැත්වර උගා සූත්‍ර සිද්ධ වෙලා තියෙන්නේ අනාථපිණ්ඩිකාරාමේ නමුත් එක සිද්ධ වෙලා තියෙන පුබ්බාරාමේ විදාකා මහෝපතිකාරයෙන් පූජා කරන ලද මිගාත මාස පාසාවේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම සූත්‍රයේ මුල් කොටස කියවනකොට තේනවා ශාසනයේ පෙළගස්මල් එන විදිහට කියනවා නම් ස්ථාවර වෙච්ච කලතුණා වෙච්ච ගති පහළ වෙලා ඒක සාගවත් අනත්ත වැටහිලා අන්න මේ ඇතිගෙන ඉන නව අංකුරවලට ධෛර්ය පෝෂණීය ඕජාව ලබා දීමට කරපු උත්සාහයක් වගේ පේන්න තියෙන එක සූත්‍රය කියනකොට දෙකොලක විතර සඳහන් වෙනවා ඒ සරුවචන් වහන්සේ පෙන්නනවා මේ සූත්‍රයේ මුලදිවත් පෙන්නනවා සරුවචන් වහන්සේ විසින් කරපු නිරීක්ෂණයක් වශයෙන් අඤ්ඤේයි අඤ්ඤේයි තේරේයි තාවකේයි සබ්දි කියලා සඳහන් කර දෙනවා අඤ්ඤාතේයි අඤ්ඤාතේයි තේරේයි තාවකේයි සබ්දින් කියලා හොඳට අවබෝධ කරගත්තා වූ මහා තෙරවරු සාහිත්‍යව නැත්නම් ඒ තේරෝ ඉඳද්දි ඒක දැකලා වෙච්ච දෙයක්. ඒක නිසා ඒ වෙනකොට සර්වචනාධික සාසනයේ මුල් බහගෙන ඒ මුල් වල හොඳට ශක්තිමත් භාවයක් තිබිලා තියෙනවා. ඒ මුල් තමයි ඒවකට පැවතිච්ච මේ සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේ, මහා කස්සප මහ තෙරුන් වහන්සේ, කච්චායන, කොච්චිත, කප්පිත චුන්ද අනුරුද්ධ රේවත ආනන්ද ඒ වගේ උද මුල් බහැගත් ස්වාමීන් වහන්සේලා දැන් සරුවත්යන් වහන්සේ වටේ ග්‍රහ මණ්ඩලයක් වාගේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අන්නේ ග්‍රහ මණ්ඩකය මණ්ඩලයේ ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශයත් ඒ ස්වාමීන් වහන්සේගේ උපදෙස් ලැබෙමින් ඒ එක එක ස්වාමීන් වහන්සේ නමක් එක්කෝ 19ක් එක්කෝ 29ක් එක්කෝ 39ක් වුණු කලක්. ඉතින් එතකොට තේින්න තියෙනවා මේ සරුවත්යන් වහන්සේගේ ඍජු ශ්‍රාවකයන් විසින් මණ්ඩල හදලා පුංචි පුංචි කණ්ඩායම් හදලා ඒ පුංචි කණ්ඩායම් වලට මේ මවක් Tamange දරුවන්ට කිරි දෙන්නා වගේ කුකුල් කිකිලියක් Tamange පස්සේ අතරින් ගන්න පුළුවන් තරමේ කිකිලි පැටව ටිකක් අරගෙන තැන් තැන් වල බහුරු කරලා උන්ට කන්න පුරුදු කරන්න වගේ උන්ට ලස්සන ගුණවත් තිබිලා තියෙනවා. ඉතින් ඒකෙන් මම කුක්කෙලිකව ගත්ත අදහසක් තමයි මේ ආනාපාන සති භාවනාව කලේ හොඳට භාවනාවක් මේ ජීවිතයෙන් ප්‍රයෝජනෙ පිණිස ගන්නවා වගේ කරනවා නම් ගොස් පිටිසරාන්තර ගත්තොත් තමයි. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගලික පෞද්ගලිකව දැන හඳුනගන්න ඇති කරගෙන හොයලා බලන්න පුළුවන් තරමේ සුළු පිළිස්සින් එක ලොකු ගුණයක්. මේක මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. ඉතාමත්ම අනිශ්චයකටපත් වෙච්ච කල්පනා ස්වාමීන් වහන්සේ නම තුනක් ඉස්මනකට වැඩි අරගෙන. ඉතින් ඒක අර තම ඉතිරික රස්සාව කරන කාලේ ඒතන හිටපුවේ යුතු මහත්තයා මම කියපු දෙයක් තමයි වුණ කරනකොට එක්කෙනෙකුට බලාපෑගාගෙන ඉන්න පුළුවන් වැඩිම ගාන 15යි. ඇමරිකන් ප්‍රමේ හැටියට එක්කෙනෙකුට Tamange ඇස්දල් මේ බලාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමේ 15යි. 15ට වැඩි වුණොත් ඒක බලාගෙන ඉන්න කෙනාගේ පූර්ණ අවධානය හැම කෙනෙකුට ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේක සාමාන්‍ය මේ සූත්‍රය පටන් ගන්නකොට දෙන දලාදහසක් විතරයි එන්නතු අපි මේවයි ඉතර එල්ලී ගන්න දෙයක් නැහැ. මේ පිරිස මේ විදිහට ළඟ ළඟ ඉඳගෙන තම තමන්ගේ දේව මේ ශිෂ්‍යයන් පුරුදු කරනකොට සර්වඥාන්සේ හන්දාවක කසලොස්සක දවසක හන්දාවක අමන්නාංශයේ භාවනාවේ නැගිටලා බලනකොට හැම කෙනෙක්ම තම තමන්ගේ පිරිස අසුරුවාගෙන ඉතාමත් රමණීය වූ කමනීය වූ සමාධියකටපත් වෙලා ගත කරනවා. දැන් මේ එළඹෙන්නේ වස්පවාරණ. ඉතින් වස්පවාරණය කියලා කියන්නේ අර තිබුණ කොනුව නැති වෙලා චාරිකාවේ වඩින්න තියෙන අවස්ථාවක්. අන්න ඒකකොට ගවත්තනස්ස කල්පනා වෙනවා යම් ආකාරයකින් සම්ප්‍රදාන කෝල වස්පවාරණය දැන් කෙරුවොත් මේ ගුණුව මේ එකන එකන තම තමන්ගේ ඉරිස හතුරුන ගුණුව කැඩලා යන නිසා සර්වඥාන්සේ මේ පිළිසේ මේ කෙරෙන භාවනා වර්ධනය හේමම නිසින්ින්දේ අනවරතෝ සිටවීම සඳහා ප්‍රකාශ කරනවා මම මේ හැරේ වත්තමාදානේ වස්තවාරණේ මාස්කින් කල්දානවා. ඒක මේ බොහොම මේ වැදගත් වූ ඉතිහාසගත වෙච්ච සිද්ධියක්. මේ වික්ෂුණාංශලාගේ පවතින මේ සමාධි ගුණය එතන සප්පාය පරිහරය හැලහැප්පීමක් නැති මේ පිණිසත් ඒවාහං සාවත්‍යං කවමුදී චතුමාසිදී ආගමස්ථානි කියලා මේ සාවත්‍යයේම කවමුදී චතුමාසිනි. ඒ කියන්නේ ඊගාවට වස්කවාරණය පස්සේ ඉන මේ වක්මාසෙත් තම සවැත්වරම ගත කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක දැනගත්ත ගමන් රත්තු දැනගන්නවා සර්වඥාන්සේ යම් කිසි සුබ නිමිත්තක් දැකලා දෙලසක් හරි වෙලයි මේ ඉන්නේ කියලා. ඒ වගේම පැවිදි වෙලා හිටපු ළඟ ළඟ වස්වතපු ස්වාමීන් වහන්සේලාත් ඔක්කොම රොක් වෙනවා ඊකාර මාතපාසාදයට මේ වචිනා වූ අවස්ථාවක සර්වඥාන්සේ මේ මේ භාවනාවේ නැගී සිටීම දැකලා සාසනයට කරන අනුග්‍රහය දැකලා අපි මේකේ ප්‍රෝධින ගන්නවා ඊට පස්සේ සර්වඥාන්සේ මේ පිළිසෙත් එළඹිලා තියෙන පරිසරයත් ඒ වගේම එක එක්කනාගේ භාවනාවල වර්ධනයක් දිහා බලලා මේකෙන්ට සුදුසු ගැළපෙන භාවනාවක මේ මොකක්ද කියලා බලන්න කල්පනා කරන ආකාරයෙන් තනින් දැස් ගන්න ආකාරයේ ඒ සූත්‍රයේ මුල් කොටස සාමාන්‍ය වෙයි බුද්ධ ඥාන කොට කියවන පුළුවන් කෙනෙකුට දැනගන්න පුළුවන් උන්වහන්සේ දේශනා කරනවා මේ ඉන්න පිරිසේ දැනටමත් චීන ස්වභාවයට පත් වෙච්ච මහරහතන් වහන්සේලා ඉන්නවා. ඒ පදවි ප්‍රාප්ත ඒකදන්ත පාළිය සම්මාන ලද්දා වූ මහා ශාවක පිරිසේ ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය මේ චීන ස්වයං වහන්සේලා අරියත් තාන්තිලා ඉන්නවා. අනාගාමී පිරිස ඉන්නවා සකදාගාමී පිරිස ඉන්නවා සෝවාන් පිරිස ඉන්නවා ඒ වගේම සමහරක් ඇත්තෝ මේ සතර සතිපට්ඨාන භාවනාව පටන් ගන්නවා. තව සමහරක් ඇත්තෝ සතර සතිපට්ඨාන ඉක්මවල සතර සම්මප්පදාන භාවනාව පටන් ගන්නවා. ගමාරු ඒක ඉර්ධිපාද භාවයට යනකම් පත් කරලා මම මෙයින්ම නිවන් දකින්නවා කියන විදිහට ඡන්ද විඥ චිත්ත මීමාංසාදී සමගමන්ගේ තමන් මාර්ගයේ පැතිය යුතු ගුණාංග අඳුනගෙන කටයුතු කරන පිටක් ඉඳලා තියෙනවා. තව සමහර බල ධර්ම පහ, තව සමහර ඉන්දිය ධර්ම පහ, තව සමහර සත්‍ය උච්චාංග, තව සමහර ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන මේ එක එක මට්ටම් වල වැඩ කරන පිටුකුත් ඉඳලා තියෙනවා. ඒ අතරම වදම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන භාවනා කරන්නේ නැත්නම් අසුභ භාවනා කරන්නේ නැත්නම් අනිත්‍ය සංඥාව ඉරිමානන්ද රූපේ මුලින්ම සඳහන් වෙන එක වගේ කෙනෙක්ට ප්‍රගම ආනාපාන සතිය කරනත් වගේ විශාල ඉන්න පිළිසේ ඒ කියන විචිත්‍ර භාවය අරවත්තනසේ දැකලා මෙන්න මෙවැනි පිළිසකට දීම සඳහා ආ වූ හොඳම ක්‍රමය වශයෙන් තමයි මේ ආනාපාන සති භාවනාවේ ආ වූ ಗುಣ ප්‍රකාශ කරන්නේ. ඉතින් තමයි අපි අර මුලින් මාතෘකාවට ගත්ත ආනාපාන සති පිටකේ භාවිතා බහුලී කතා මහත්කලා හොති මහානි සංසා කියලා අර සියලුම භාවනාවල් කරන මේ වගේ යාදෙන වෙලාවකට එනකොට ඒ ඔක්කොගම නැද අරපංකතිය වගේ මේ බයිසිකල් රෝඩ් එක හබ් එක වාගේ වීතින මහානි ආනිසං ආනාපාන සතිය කියන මහත්ඵල මහානිසංස භාවයේ දේශනා කරනවා. ඊට පස්සේ කියන ඒ විදිහට යම් කෙනෙක් ඒ වඩන කෙනා අත්යෙන් හරි ආනාපානි කරනවා ඒ සමාධිය සංගේ සතර සතිපට්ඨානේ කියන්නේ කායන පස්සනා වේදනා පස්සනා ඥාන පස්සනා කර්මාන පස්සනා කියන පස්සපත්තාණිය ආනාපාන හතිය වැඩි වීමෙන් පිළිස්සහරයටපත් වෙනවා සම්පත්‍ති කර බාහිරටපත් වෙනවා යම් ආකාරයකට මේ වගේ සතර සතිපට්ඨානය වැඩෙනවා නම් වඩනවා නම් ඒක තුලින් ඒ අනිවාර්ය මේ අත්තන්ට අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ මුලම කියන සතර සතිපට්ඨානය වඩනවා නම් අවදාන කෙලවලේ තියෙන අත්බෝධ්‍යංග වෙනවා අත්බෝධ්‍යංග වෙනවා නම් ඒකාන්තයෙන්ම විඥා විමුක්තියෙන් ඒ උත්තරයට බලාපොරොත්තු නා වූ කෙලවරට යන්න පුළුවන් බව සර්වඥාන්සේ මූලපදාග ස්පර්ශ කරමිනුයි මේ ආනාපාන සතිය දේශනා වෙන්නේ ඒක තමයි මේ ලෝකයේ ආනාපාන සති සූත්‍රයක සඳහන් කරන්නේ. එතන යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් සතර වස්තුපත්තාන භාවනා කරනවා නම් අද විවහාර භාෂාවෙන් කියන්නේ ඕක තමයි විපස්සනා භාවනාව. ඒ වගේම ආනාපාන සති භාවනා කරනවා නම් ඒකට කියනවා ථේරවාද භාවනාවක්. ඒක නිසා මේවා අපේ අවුරුදු 2500 කට සංස්කෘතිය ඇතුළට බහගෙන හොඳට කීර්ති නාමයක් දිනාගත් භාවනා ක්‍රම ඉතින් ඒ අතරමැද මෑතකදී මතුවෙච්ච ඔය මහාචි භාවනා ක්‍රමයේ කිඳීම හැකීමත් අර්ථකථනය දෙන්නේම ආනාපාන සතිය තුළින් තමයි. ඉතින් ඒ කොයි භාවනාව කළත් ඒක සර්වඥාන්සේ විසින් ප්‍රණීත සර්වඥාන්සේ විසින් ආගේකට ආරම්භයකට ලක් කරන ලද භාවනා නමුත් ඒ සූත්‍රයේ කහනවා කතන් භාවිතා බෞලී කතා වික්‍රී ආනාපාන සති මහප්පලාවනි මහානි සංකා මහන්නේ මේ ආනාපාන සතිය කෙසේ යදුවොත් මහත්ඵල මහන්සන්ත වෙන්නේ කියලා. ඒ ආනාපාන සතියේ නම කිව්වට නැත්නම් ආනාපාන සතිය කියලා ඒ ලයිස්තුගත කරාට ඒකේ තරම්ම ප්‍රතිඵල සාපික වෙන්නේ නැහැ. හැම තැනකදී මේක නැවත නැවත පරීක්ෂාවක් ලක්වේවි. ඉතින් අපි උත්සාහ කරන්නේ අදින් පටන් අරගෙන මේ යන ධර්මදේශනා මාලාවේදී අන්‍ය විදිහට මහත්කල මහාන මහානිසංත වීම සඳහා ආනාපාන සත්‍යපි වැඩි යුත්තේ කොහොමද කියන මාතෘකාව ඉදිරිපත් කරගන්නයි. ඉතින් ඒකට දැනටමත් ආනාපානිය සතිය සූදානම් කරගෙන ඉදිරියෙන් තියාගෙන මේ විදිහට කියනනම් ඉදිරියට ගිහිලා යම් යම් ಗುಣ යම් යම් ආනිසංස අධ්‍යක්ෂක කෙනෙකුට නම් ඒ ආනිසංස පිළිබඳ ਸਰවඥාසේදී සංග්‍රහ කරලා කියන මේ සංයුත්තනිකාය පාඩයක් හරිම දිලි ගන්නන සුළුයි එහෙම නැත්නම් කියනවනම් ඉදිරියට යන්න තව ජවයක් යන්නක් ඇති කරනවා. කරනවා යම්කෝ විස්ත්‍යානාපාන සති ආනාපාන සති භාවිතා බෞලීකත සන්තෝෂේව පනීතෝච අසීතන කෝච සුකෝච විහාරෝච උප්පන්නුප්පන්නේච පාපකේ අක්ෂරේ ධම්මේ කාණසෝ අන්තර්දාපේති ඌප සමේති කියන. මේක තරහින් ඇත්තටම මේ විනය පිටකේ සඳහන් වෙන එකේ සංයුක්ත නිකායේ මේ අනේකුත් කර්මස්ථාන අතර ආනාපාන සතියේදී ඇති විශේෂ භාවය මේ ආනාපාන සතිය පිළිබඳ සත්‍යාව වැඩි වෙන්න මතක් කරගන්න පුළුවන් යම් විදිහකට ආනාපාන සතිය භාවිතා බහුලී කතා කරොත් භාවිත භාවිකකින් අදහස් කරන්නේ ප්‍රතිඵල දැක දැක ඉදිරියට යනවා නම් සන්තෝෂයක කණීපෝච කියලා කියනවා භාවනාව ප්‍රകൃතියම සාන්තයි ආනාපාන සතිය භාවනාව ප්‍රകൃතියම සාන්තයි ඒ නිසා හොඳ සුත්‍රිසුතු පරිසරයක තියෙන භාවනාව හරියනවනම් අයත් ආනාපානියට තුනම සාන්ත වෙන භාවයකටපත් වෙනවා. ප්‍රණීත භාවයකටපත් වෙනවා. මෙච්චර ප්‍රණීත වෙනවාද කියනවනම් ආස්වාදය ආස්වාදයක් බවට පත් වෙන පටන් ගන්නවා. විශේෂයෙන්ම දෙවෙනි ධ්‍යානයට වගේ සමතේදී ගියොත් තුන්වෙනි ධ්‍යානයේ සුඛේතයෙන් ගියොත් ඒක ප්‍රණීත භාවය වෙනව යන බැරි තරම් වගේ කාන්තිමත් භාවයට කාන්දම් ස්වරූපයකටපත් කරන ඒ වගේ ප්‍රණීතතර භාවයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ආස්වාද ප්‍රසආදයේ සුවාසය. මොස්තෝස්ලාල උස්ම ගන්න අපිට මේ දුවනකොට, දක්නගිනකොට, පීනනකොට නැත්නම් වියදනයක් ඇති වෙච්ච වෙලාවට ආනාපානෙ මයින්හමක් අදිනවා වගේ තියෙනවා. සුවාසය අදිනවා. මොකද ආනාපාන භාවනාව වැඩෙනකොට ආස්වාසය මොන්නම රූපකින්, ශබ්දකින්, ගන්ධකින්, රසයෙන් මේ හිතවිල්ලකින් ගන්න බැරි තරම් කුතුමාකාර ප්‍රණීත භාවයකටපත් වෙනවා එන කිසිම දෙයකින් ලබන්න බැරි ඕජාවක් මදයක් ගොඩයක් දැක ගන්න ගැටියක් එනවා ඒක තමයි තමයි අබ්බරව ලං කරා ඒ වගේම හොඳ කරනවා අසේතන කෝචිත අසේතන කෝචිත කියන්නේ මේ භාවනාව සඳහා අලුතින් මොනක්වත් ඕනේ සනාවරණ දෙයක් නෑ කලින් සූදානම් කරන්න දෙයක්. පස්සේ මණ්ඩල හදනවා නම් මැටි හොයාගෙන ආලා මැටි හදලා අදලා තියෙන්නේ මේ සාධුව තන්පත් කරලා සවුන් කරලා පාඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් අසුභ භාවනාවක් කරන්න අපි අසුභ නිමිති බලන්න ඕනේ. මරණානුස්සතිය ගන්න මරණ නිමිති ගන්න ඕනේ. මේකට මම කරන්නේ. ඒ නිසා අසේචන කෝච කියලා කියන්නේ ස්වභාවයෙන්ම මිනිස්යා තුළ පිහිටි ආනාපානය. ඒකට අතුවාව ගන්න කියනකොට දවස් විස්තර කරනවා ආසේචන කෝටි කියලා කියන්නේ යමක් පිටින් වක්කල යුතු නැහැ කියන එක. ඒ කියනවා ආනාපාන සතිය පිටින් වක්කලන දෙයක් නෑ. ඒකට මේකේ ඕජාව කියනවා. ඒ තරමටම ආනාපාන සති භාවනා කරනවා නම් මේ යෝනිසෝ කිරීමේ ශක්තිය වගේම යථාර්ථය අවබෝධ කර ගැනීමයි ජීවිතයක තෝජාව ලං කරලා දෙනවා. ඒ වගේම සුකෝත විහාරෝච තමන් ඉදිනදා ආසස්සල් කරනවා. ආය සංඛාරනේ ඒ කාය සංස්කාර වල ආනාපාන සති භාවනා කරන කෙනාගේ දන්තප්පතියට ආව අචී සංකාර මනෝ සංකාර කියනව උතුම් විදිහට සුඛ විහරණයකට පත් වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාට කලබල ජීවිතේ නෙවෙයි ඕන කරන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ විවේක පරිසරයට ඇත්තා වූ ග්‍රමීයාවක් සුඛ විහරණයක් දුක විහරණයකුත් වෙනවා ඒ වගේම දුක විහරණය කියන්නේ මේකය කියලා අවබෝධයෙන් ඇති වෙනවා උපන් උපන්නෝද පාපකේ අකුසලේ ධම්මේ ආනසෝ අන්තර්ධාපේති උපතමේ ඒක උපනෝපන්නෝ පාප අකුසල ධර්මයි ආනසෝ කියන්නේ දෙලින්ගෙන කියන සංගාලක් පාරටම එකන්නේ එකන්නේ අන්තර්ධාමය මේක සම්මනේ වෙන සංකේය ඒ නිසා ඇත්තටම ඒ දැනට කාලේ වශයෙන් කියනවා නම් ඔය අපාන මානසික අපාන වගේ කියලා කියන්නේ ඒ කියන පද කම්පන සංකල්ප සැලෙන ගති අනිත් වගේ දේවල් වලට ආනාපාන සතිය නිකන් හදිසියේ මේ ආත්මකට යටත් කුටියක් ඇල්ලුවා වගේ කීකරු කරලා ඒකම ලේසි ඒ ගහන භාගයේ ප්‍රහිත භාවයේ මේ කුලියන භාවයේ ඒ වගේ මේ පාප කපලන දුරු කරන භාවයේ ගන්න නම් ආනාපානයේ මුල්ම ඉන්නත් නෙමෙයි ඔය කතා කරන්නේ ටිකක් දුර ගිහිල්ලා ආනිසංස දැකපු ඇත්තේ. මේ සාම මේ දෘෂ්ටි ඉස්සරහට යනකොට සඳහන් කරනවා නාහම් වික්‍රේ මුත්තත් ප්‍රතිසා සම්පජානස ආනාපාන දක්වනවා. ආනිනි මේ මෙච්චර ගැඹුරු වූ මෙච්චර සුඛ විහරණ දෙන්නා වූ ආනාපානයේ අතිය මුඩ වූ සම්පජන්යේ නැත්තඳ මම අනුමත කරන්නේ නෑ රෙකමන්ඩ් කරන්නේ. ඒ කියන ආනාපානයේ ඔය කියන සාන්ත ප්‍රතිභාවයට යන්න සුඛ විහරණ භාවයට යන්න චිත්ත භාව දින කරන්න නම් අතිය සම්පජන්යක් කියන දෙක හොඳට ගුරු ඒකට උපනිෂේ සම්පත්‍ය ඇති පෙර කල කියන්නේ ඇති ලොකු අධිෂ්ඨාන ශක්තිය ඇති කෙනෙක් වෙන්න ඕනේ ආනපාන සතිය මෙතෙන් එන්නේ. ඒකයි කතන් භාවිතෝ බහුලීකතෝ ආනාපාන සති සමාධි මහප්පලා හෝති මාන සංසා කියලා කියන්නේ එවැනි මේ කියනා වහන්සතරාශි ළමා ගැනීම සඳහා ආනාපාන සතියේ ඉති වැඩි යුතුද අන්න එතනදී අපි ඔය සතිපට්ඨාන ගැන මතක් කරනකොට කීවතාවය මතක් කරගත්තා එන මොනම භාවනාවකට වඩා ආනාපාන සතිය කියන තැනකම අරණ්‍යගතව රුකමූලගතව දුඤ්ඤාකාරගතව කියලා පරිසරය පිළිබඳව විශේෂ වචන සුවල්පයක් සඳහන් කරන කරුණක් තමයි කිසිම දැන කමකට. ඒ වගේම පල්ලංකම් ආවිචිත්ත උතුම් කායම් පරිදාය පරිවසක් ඇති උපක්කපිටවා කියන ඒ පරිසරයේ තුල යෝගාවතරය වාග්දී සත්‍ය විශේෂිත වෙනවා. ඒකට හේතුව මොකද? ඒ වගේ පරිසරයේ ගොනුනේ නැත්නම් ඔය කියන අර ආනිසත් රාශිය ලබා ගන්න අමාරුයි. නිසා ආනාපාන සති භාවනා වඩන්න කලිනුයි අපේ සම්ප්‍රදාය හැටියට මේ චතුරාර්ය භාවනා පෙන්නලා තියෙනවා. ඉතින් සවාසනාවක් සිද්ධියක් කළා තියෙන ඔක්කොම චතුරාර්ය භාවනා කරනවා විතරයි කවදාකවත් ආනාපානෙට යන්නේ. ඇත්තටම එහෙම වෙන්නේ හේතුවක් තියෙනවා. මොකද හේතුව මේ ආනාපාන කියන එක බොහොම සූක්ෂම වැඩ පිළිවෙලක්. නමුත් මේ හැමදාම මේ සූක්ෂම වැඩ පිළිවෙල පිළිබඳව අධිගෞරවයකටපත් වෙලා අමතරව කල්පනා කරන එක නොකර මේ සතර ආරක්ෂක භාවනා හතර විතරක් කර කර ඉන්න යුගය දැන් යල්පදලයි කියලා පිළිගන්නවා. ඒ ප්‍රමාණය දැනගන්න. මේ මේ සූත්‍රය කලින් සඳහන් කරන අපි භාවනා කළ යුත්තේ ඇයි? මෛත්‍රී භාවනා වැඩි යුත්තේ ඇයි? ඉන්න සමරණසුති වැඩි යුත්තේ ඇයි? මේ විශේෂතාවයෙන්ක වූ කෙලස්තරව මතුවෙනවා නම් අපි ඒක ධර්මයක් වශයෙන් සලකලා ඒක මේකක් වශයෙන් සලකලා කරනවා. ඒක වෙනවද නැද්ද මම දැන් කොහොමද කියලා බලා ගන්න නම් ආනාපාන සතියෙන්න එහෙම පටන් ගන්න පුළුවන් සතිය. හැබැයි මේ විදිහට ආනාපාන සතිය ආරම්භක භාවනා වශයෙන් පටන් ගන්නවා නම් ආරක්ෂාකාරී විදිහට කියන්න පුළුවන් පුළුවන් තරම් ගුරුවරයෙක් ඇසුර නැත්නම් සාමයේ ඉස්සර තමයි මේ කරන්න හදන්නේ මොකක්ද කියන එක පිළිබඳව වගකීමකුත් යෝගාවතර බාරගන්න. නමුත් අර ඒකුත් භාවනාවල වගේ චිත්ත විචිත්ත භාව. ඒක නැත්නම් ඒ කම්පන සංකල ගති උගාත්ම අදිනේ ආනපාන. ඒක නිසා දැන් කාලේ එක හොඳක් තියෙනවා මේ වගේ අපි මේ කරන්න වගේ අවදාර්ශනික පාවිච්චි කරන දන්න කෙනා පුළුවන් තරම් අනිත් කටියත් ඒක දුර බැහැරිය සම්බන්ධ වෙන පොත්පත් මාර්ගයෙන් ධර්ම වාක්‍ය මාර්ගයෙන් ඒක නිසා සුළු වේලාවක් හෝ කාලයක් ගත කරන්න ඕනේ භාවනා කියන්නේ මොකද්ද කොහොමද කරන්නේ එහෙත් වඩනලා ආනාපානයේද මේ විදිහට මහත්ඵල මානසික වෙන්නේ කියලා. ඒකෙන් තමයි මේ අපේ අපත් නායක සාංශක මතක් කරේ සර්වඥ වහන්සේ පවා ඒක විදුලි පරිවරය ඒ වගේම හිලියව්ව වාතාත්මය ගැන කතා කරලා තියෙන නිසා එවැනි සුදුසු පරිසරයක් පිළිබඳව එවැනි දෙකන ආගමික ආධ්‍යාත්මික පරිසරයක් ඇති කර ගැනීම පිළිබඳව අපි වාගේ විශාල සංස්කෘතික උරුමයක් ඇතිවස්තු විශ්වල කලකන්න නරකයි. පුළුවන් තරම් ඉවැනි පරිසරයක් ඇති කර ගන්න ඕනේ. ඒ නිසා බෞද්ධයෙකු වාතයෙන් සාමාන්‍ය බුද්ධිල මතක තියාගන්න ඕනේ අනවශ්‍ය ශබ්ද කරන්න එපා. ඔය කාගවත් විවේකයට බාධා කරන්න එපා. ඒකට බාධා කරන මිනිස්සුන්ට මේ ජීවිත පරිදිකට ගියත් සම්පත් කරගන්න බැරි තරම් ආපසුලක් වෙනවා. ඒක පුළුවන් තරම් විවේක පරිසරේ, පුරුතනෝදාන සීතල පරිසරේ, පුළුවන් තරම් පිරිසිදු පරිසරේ අවුද්දේ ස්වභාවයෙන් පුරුදු කරගන්නවා. එනිදි අද යන දුක්ඛාගමේ හැටියට නම් පුළුවන් තරම් දෙක ගහන එක තමයි කරන්නේ. මේ ජීවොන්නෝ කොඩි දානවා, සැලවිලි පරිදි කියන ඕකයි කරන්නේ. ඒක හරි භයානකයි මේ ආනාපාන සතිය වගේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ බෞද්ධ ආගමෙන් බුද්ධ ධර්මයෙන් වෙන් කරගෙන ආනාපානට ගැළපෙන මධ්‍යස්ථානයක් හදාගන්න. එහෙම නැති වුණොත් අපි කරන්නේ නිකන් කලබගෑනියක් විතරයි කලබෝලයක් විතරයි. ඒකට පරිස්සම් වෙන්න ඕනේ භාවනා කරනකොට නමුත් ඒ කාග දෝෂයක්වත් කාගවත් ප්‍රතික්‍රියාවක් වශයෙන්වත් කරන්නේ නැතුව ඒ පුරුසුදු පිරිසුදු පරිසරයේ ගත්තොත් නම් ওই කියන සාන්ත ප්‍රේත භාවය තියෙනවා. අනේ ඒක සඳහායි ඒ ආයන පස්සන භාවනාදී අතරගත ප්‍රධානී ප්‍රධාන භාවනී කියන විදිහට අරණ්‍යගතෝ වා රුක්මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිසිදෙක පල්ලංකම් ආවුචිත්වා උදුං කායම් පංජාය පරිමුඛං අතිමුඛත් පිට්වාසින් විදිහට ඥානාම්පානේ මුල් කොටස් හකටලා දෙන්නවා. ඒක සඳහා අරගන්න විදිහට ගුරු ඕ කලපුරු කිසිකින් ඒක ඇති කරගන්න ඕනේ භාවනා මධ්‍යස්ථානයේ ය아가න්න පුළුවන් නම් ඒක තමයි අපිට හම්බෙන්නේ ලාභේ. නමුත් බැරියත්ෝ කාර්යබහුල ජීවිතයක් යද්දී තම තමන්ගේ නිවෙස් වල හෝ සීලස්ය ඇති කර ගන්න ඕනේ දවස පුරා ආයවිචයක්ම නැත්නම් ඒක මතුවෙන කිසිදු නැකත වෙලා බලාගෙන ඒ වෙලාවට භාවනා කිරීමේ සාමාන්‍යයෙන් කියන්නේ අප්‍රදාන කුල ක්‍රමයට ප්‍රශ්නෝත්තර තමයි හොඳම වෙලාව. ඥානකින් ඉස්සෙල්ලා ඉස්සර තිබුණ සිග්නල් පහෙන් පැය හතරකට කලින්. ඒ කියන්නේ විනාඩි 96කට විතර කලින් සමරණෝපි කියන්නේ ඒ වෙලාවට මුළු ලෝකයේ පිපිදෙන වෙලාව බොහොම කාන්ත සීතල වෙලාව තමනුත් දෙන්නේ නැවතිලා ඉන්න වෙලාව මොකද සක්මන් කරලා වාඩි වෙනවා නම් බොහොම හොඳයි. අනිත් දේ නැත්නම් ඒ වගේ ආරණ්‍ය ගත නැත්නම් දුක්ඛ මූල ගත නැත්නම් අදුම ගාන ශුන්‍යාකාර භාවයේ කාම භෝගී කුද්දලයන්ගේ සික්කම ඇති කරගන්නවා. ඊට පස්සේ විකින් කායම් කනිදායයෙන් විදියට තමන්ගේ උඩුකය විකිය සබා ගැනීම මේ හුස්ම රැල්ලත් එක්කන භාවනාවේදී අත්‍යවශ්‍යයි එහෙම නොවුනොත් විවිධ ඉතිකක්කුම් එහෙම නැත්නම් අස්තිදෝල වේදනා ඇවිල්ලා වැඩි වේලාවක් ඉන්න බැරුව කායන පසනාව ඇවිල්ලා වේදනාන පසනාවට ඉක්මන මාරු වෙනවා. අන්න ඒක නොවීම සඳහා හොඳ උඩුකය ඍතුව ලබා ගැනීම උරුදු කරන්න. ඊට පස්සේ පන්දාය පරිමුඛං සති විපස්සනා. තමන්ගේ ඉදිරි සත්‍ය ත්‍යාගන වෙන විදිහට කියනවා නම් ඒක අර්ථකථනය කරන්නේ නාටිකාග්‍රයෝ හෝ බුදු සොල්හි හිත පිටුවාගෙන සෝ සතෝ අත්ථ සති සතෝ පස්සති. ඉතින් ඊට පස්සේ ඒ යෝග අවතරයාගේ එකම වූ මූලික වූ වැදගත් වූ කෘත්‍ය සිද්ධ වෙන්නේ දීශීක ආස්වාද කිරීම රසය. ඒක ඉක්‍යාවෝ තමයි නැවත භාවනා උපදේශ වශයෙන් දෙනකොට අනුකුද්දේශව කියලා කියන දේ තමයි කරන දේ තමයි හොඳටම වාකාර්ථක වෙන ක්‍රමී තමයි අපේට ආධුනික යෝගාවචරයක් වශයෙන් මුලක් සම්පූර්ණ ගති කියනවනේ මේකත් ගති කියනවනම් පරියන්කේ පටන් ගන්න වෙලාවේදී පරියන්කේ කිහිල්ලා අර කියන ආකාරයට සුදු පයස්සිය කියලා වාඩි වෙලා ඉස්සල්ලාම හිත මම දැන් මෙතන කියන විදියට යෝනික තැනට ගන්නවා. එන්නේ කියනවා මම දැන් ඉඳගෙන. අවශ්‍ය කියන තමන් ඉඳගෙන ඉන්නේ ඉරියව්වට හිත යොදා. ආදී ඉරියව්වට හිත යොදනකොට Tamanට වැටෙනවා නම් මේ ඉරියව්ව තමයි ආමත් ඉස්හාවර ඉරියව්ව මේ ඉරියව්ව තමයි පහසු ඉරියව්ව කියලා එතකොට ඒ හම්බෙන්නේ කල්පනාව අනිස්ථාන ශක්තිය පරියන්ක දිගට පාතන උදව් කරනවා ඒ නිසා මුදවට ඉරියව්ව තේරුම් ගන්නත් පළවෙනි සැරේ වාඩි වෙලා බෑ කීප දවසක් වාඩි වෙනකොට තමයි තමන්ගේ ඉරියව්ව පිළිබඳව 35 කට සම්පූර්ණ කරගන්න වෙන්නේ ඒක නිසා ඉස්ලාම් වාඩි වෙලා කොච්චර ශක්තිදීනි යෝගාවචරයේ තුනක් වාඩි වෙච්ච ගම ආනාපානට යන්නේ ඉස්සෙල්ලා තමයි ඉන්නේ ඉරියව්වට ඉඳලා. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව තමයි ආනාපානයත් එක්ක නැටෙන්නේ. ඉතින් අදහස් කරන්නේ විදියව කරන්න බෑ නමුත් වැඩියෙන්ම yaadena තර තමයි ආනාපාන දිනෝ සම්පූර්ණව කණීතෝ අනීකෝත සුකෝච විහාරෝත කියන එකෙන් හම්බෙන්නේ ආස්වාදයේ ආස්වාදයක් කරගන්න නම් මොකක් වෙලාට ඉස්ලාම යෝගාවචරය බොහෝ ලෝකාත්මක වූ ජීවිත පරිණතකාර පරිණත. අන්නේ පරියන්කේ පටන් ගන්නදී අපරාප්ත වීම මොකක් මේ ඉස්සබල කරන කල් පිළිවෙල තමයි ඒක තේරෙන්නේ. ඒ විදිහට මුළු කයට ගත්ත හිත මම දැන් මෙතන කියලා මුළු කයට ගත්ත හිත මුළුන් තරම් වෙලාවක් ඒක විනාඩි කීපයක් වුණත් කමක් නැහැ සම්පූර්ණයෙන්ම මුක්ති විඳින්න පුළුවන් නම් අර ඊයේට ඒකට ආදි වශයෙන් කාලාණු කාලපරාසය අනුව එහෙමේ දුව පිළිත වර්තමානට ගැනීම ඉතිරි වෙලා සාර්ථකත්වයක් ලැබෙනවා. ඒ වගේම අනුන්ගේ කයට වෙනත වෙන දිහාකට මෞලිමට වගේ දුවන හිත තමගේ කය ඇතුළේ තැන්පත් කරගෙන ඉන්න පුළුවන්. ඒකකොට මම දැන් මෙතන කියන මුළු කය කියන ලොකු අරමුණ ඇතුලේ හිත තැන්පත් කරගන්න පුළුවන් වුණොත් ගා කවිදෙන් තිබුණ හිත ඊතර වෙන්න දෙන්නේ වැඩි. ගා පුංචාරකක හිත එකවරම කීකර කරන්න අමාරු බවයි මම කියන්නේ. ඒ නිසා මේ විදිහට කයට ගත්ත එක ආදරෝ මුක්ති වෙනවා විනාඩි 3-4ක් විතර. ඉස්සරහට යන්න වාතාවරණය කරගන්න එකයි මේ මානසික වාතාවරණය හොඳට බුද්ධි විඳලා ආධුනිකයෙක් නම් ඉගෙනගෙන මතක තියාගන්න හොඳට බුද්ධි විඳලා අර ඉඳගෙන ඉන්න මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමේ තියෙන ඒකාකාරීකව මතු කරගෙන යට කරගෙන සතිය වේද විදිහට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දැක්කොත් විදිහටම මුළු මේ පැවතිච්ච අවධානය උඩුකය දිහාවට ඉවීම කියොත් අන්න ඒක වඩාම හොඳ නැකතක් යෝගයක් තමයි ආනාපානෙට හරවන්නේ. මොකද ආනාපානිය හුඟක් වෙලාට ක්‍රියාත්මක වෙන්නේ උඩුකය. මේ ඉඳගෙන ඉන්නකොට මුළු කයම බලනවා. අන්න ඒ විදිහට ආනාපානිය දැක්කා නම් ඒ භාවයේ මත ආනාපානෙ හිත යෙදුව මේ පියවරට පස්සේ තමයි මම කියනවා මුදුකයට තිබ්බ හිත උඩුකය දිහාවට හැරුණට පස්සේ තමයි ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනස දැක ගන්න පුළුවන් තරම් අපිට ප්‍රස්තාවක් ලැබෙන්නේ. ඒ නිසා ඒව බොහෝම හිමීට තාක් වැඩෙනකොට කොළ ක්‍රමයෙන් ක්‍රමයෙන් දිගහැරි දිගහැරි යනවා වගේ කිසිම බාධාවකින් අමෝරාවකින් ප්‍රතික්‍රියාවකින් තොරව හිත වෙන්න දෙන්න තරමටම යෝගාවචරය සාන්තපණීත වෙන්න වෙනවා. නැත්නම් තමත් වෙන්න වෙනවා. සම්පූර්ණයෙන් සහිත වෙන්න වෙනවා. මේක මේ දක්ෂය අදක්ෂය කියලා වෙනසක් නැහැ. හැමදාම ආත්මික යෝගාවචරයක් විදිහට වැඩ කරනවා. ආන්නේ විදිහට වැඩ කරගෙන යනවා නම් හැම පරියන්කයකදීම ආරම්භය විල අවුල් සහිත නොවන පැත්තකට ගන්න පුළුවන්. අන්නේ විදිහට උඩුකයට හිත යොදලා උඩුකයෙන් ආනාපානිය කියන දැනට ගියොත් ඔය කියන විදිහට සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන විදිහට මූලිකවම අවධානයේ වශයෙන් ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ කියන දෙක දෙකට කඩාගෙන එන්න වෙනම අත්‍යන්ත ධර්ම ප්‍රයෝගාවචරයගේ ශික්ෂණ භාවය වෙනවා. නමුත් මේක මේ ඉච්ඡරම ලේසි වැඩක්වත් ඉච්ඡරම පුංචි වැඩක්වත් නෙවෙයි ගැඹුරක් මේ කතා කරන්නේ. ඒ වුණාට ඒ පැත්තට යන්න බැරි වුණොත් ඒ කියන්නේ කොච්චර වෙලා භාවනා කරත් එච්චර හැඟෙන දැනෙන ගතියක්, හිතවදින ගතියක් එන්නේ. ඒක හරියට ඊහාවට නඟුල පොළවේ ඇවිදලා නැත්නම් කොච්චර ඊහාවත් මේ පින්නකමක් වෙන්නේ අනිත් වගේ නඟුල අවුලවා ගැනීම කියන එක ඕනෙම ශිල්පයක අවශ්‍ය කරන දෙයක්. ඉලෙක්ට්‍රික් දෙල්ලක විදිහට කියන ඉස්ලාමයේ පොන්චි කියලා එතන දෙල්ලක අල්ල ගන්නකම් ඒක එහාම යපයි. ඒකම් බර දාන්න යන්නේ. ඇත්තට කුෂීත් එකට දීලා එනියක් ගන්න ගියත් ඉතින් බර දාලා ගහන්න හොඳ නැහැ. ඒක මම මේ කියන උපමාන ඔක්කොම පිරිමින් කදාල දේවල්. නමුත් මේ මම දන්නේ ඔය ටික විතරයි ඒකයි මම මේ මතක් කරන්නේ. ඒක නිසා ආනාපානේ යනකොට ආනාපාන හිත අවුලව ගන්න එක. නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොට දැනගන්නා මට්ටමට වත් ගන්න එක කලබලෙන් තක්කමුක්කුවෙන් බර බර දාලා කරන්නේ. ඒක හරියන්නේ නැත්නම් ආපහු යන එකයි තියෙන්නේ කාය ඉඳගෙන ඉන්නේ කියවුව. ඒ නැත්නම් මුළු උඩු කායයටම. ඉත වෙනවා නම් එනසක් පින්නනවා නම් පස්සක් තමන්ගේ හිත ආස්වාද දාස්වාද වෙනකොට දැනගන්නා මට්ටමට හිත නම්මව ගන්නවා නතු කර ගන්නවා. ආනේ නතු කර ගැනීමෙදී අපි හිතට වාල් වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ නැත්නම් හිත අපි ව්‍යාප්ත කරගන්න ගැතිය, අවුරකල් කරගන්න ගැතියක් තියෙනවා. ආන් එහෙම කෙරුවට පස්සේ නම් වේලාවක් යෝගාවචරයට මේ ඇති කරගත්තා වූ ආත්ම ප්‍රස්වාදික වෙන්කොට දැනගැනීමේ අවස්ථාවේ ගත කරන්න පුළුවන්. ඒක මේ දුකසා වීම. එමෙන්න ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේකේ ඇකින් විනාඩි 15කින් විස්තර කළාට සමාජ පරියන්ක රාශියකට පස්සේ තමයි මේ කියන ඒ පන්නන්න පුළුවන් වෙන්නේ මේ කියන අවස්ථාවටපත් වෙන්න පුළුවන්. එනමුත් අත්දැකීම හැටියට ගුණාකල් භාවනා කරපැත්තෝ සමාහලටල සාකච්ඡා කරනකොට මුලින්ම ඇහුව ප්‍රශ්නයක්. උපදකට භාවනාව කියලා ආනාපාන සතිය කියා ගන්නවා තුන් කියලා දන්නේ නැහැ. මම ඒකට කනගාටු වෙන්නේ. මොකද මම පුත්‍රලේ කලින් අවුරුදු 8ක් විතර මට ගියා. මොකක්ද ආනාපාන කියලා දැනගන්න. ඊට පස්සේ ආනාපානිය වශයෙන් කරන්න ගියාම වේදනා සද්ද හිතිවි ගැන වලදෝන මිසර ආස්වාද ප්‍රසවාසයෙන් වෙනකොට දැනගැනීම එක Taman හිතලා කියන තරම් ගන්න යෝගාවචර නම් මට හම්බෙලා නැති තරම්. ඒ තරමටම මේ ආස්වාද ප්‍රසවාසය කියලා මේ ඉමේ වීමයි ඒකා දුරට මතක තියාගත්තොත් අරුවචනාංශයේ මේ අතෝ ආස්වාදපති සෝ අතෝ පස්ස සුචි කියන එක ප්‍රායෝගික උපමානයක් විදිහට ඉන් අදහස් කරන්නේ ආස්වාද කරන වෙලාවේදී හොඳට දැනගන්න ඕනේ ප්‍රස්වාසය නෙවෙයි ආස්වාදයේමයි ඒ සඳහා මට ඇත්තව අබ්ද කියන අත්විඳීම සාක්ෂිය මේකයි කියලා ප්‍රස්වාස වෙලාවට වෙන්නේ. ප්‍රස්වාස කරන වෙලාවේ හොඳට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ආස්වාදය නෙවෙයි ප්‍රස්වාසය. ආස්වාදයෙන් මේක වෙන්නේ මෙහෙමයි කියලා මුලින්ම අන්නේ දෙක ඒ වෙන්කොට දැනගන්න හදනවා නම් දැනගන්න පුළුවන් නම් අන්නේ ඒ ටික ආස්වාදේ මට මෙච්චර වෙලා කරන්න පුළුවන් ඒ වෙලාවේ ආස්වාදේ මට නෑ ප්‍රසවාසයේ මෙච්චර පාලාවෙන් තෝ කරන්න පුළුවන් ඒක ප්‍රසවාසයේ වැටුනේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ඒක ඇත්තටම අහගෙන ඉන්න කමසන් සුද්ධ කරන වෙලාවක නම් අහගෙන ඉන්න ගුරුවරයාට අපි ඒක යෝගාවචරයේ කේන්දරය බැලුවා වගේ අපි එතුම සයිවැජ්ජේ කේන්දරය බැලලා කියනවා වගේ මේ දෙකේ කියනවා නමුත් මේ ගොඩක් කල් කරලා ගොඩක් කල් පිටකොට කියවා නැවත පාට ගෙනත් දාගෙන අදිල්ල තමයි මෙතන ගන්න තියෙන්නේ. නමුත් මෙතන ওই බණ අහන කට්ටියගේ උගව දෙනෙක් දැනට ওই අවස්ථාවක පස්කරක නිසා යොසියෙන් මතක තියාගන්න ඕනේ හැමදාම කිව්වට මේ පුංචි කාරණාවක් හිම නෙවෙයි කතා කරන්නේ අත්‍යන්ත වැදගත් කාරණාවක්. සතෝ සතෝ සති සතෝ සති සති කියන එක ආනමිනිය නඟුල අවුල ගන්න නැතුව පුරාණ වෙච්ච කුඹරක බින්න බින්නඟුල කරන්න හදනවා වගේ ඇවුලුනොත් විතරයි අරන් දෙන්නගේ වැඩක්. ඊයෙන් වැඩක් වෙයි. එහෙම නැත්නම් නිකන් කාර කරනවා විතරයි. අන්න ඒ වගේ ආස්වාද ප්‍රසාර දෙක වෙන් කර දැනගත්තට පස්සේ එතන එකලස් තුනක් හතරක් වෙනවා. එක පළවෙනිම එකලස් මම දැන් මෙතන කියන එක සාධිකයි. ඒක මුළු කයම නෙමෙයි හිත තියෙන දැන් එක්ක මානසිකාගේ නැත්නම් මුළු සොලේ තියෙන ආස්වාස්වාදේ සම්බන්ධ තැන. තුන්වෙනි එක ආස්වාදයේ ප්‍රස්වාසින් නැත්නම් ආනාපානි බලුදේ ඉන්නේ වශයෙන් දැනගන්න පුළුවන්. මුන්නෝය කාරණා තුන එකතු වුණු සමන යෝගාවචරයට උපදේශයක් වෙනවා. දැන් මෙහි කරන්න පටන් ගන්න. ලකුණු දැකලා අධ්‍යක්ෂකට පස්සේ අතුරු වෙනකොට අතුරු වෙනවා පිට වෙනකොට පිට වෙනවා නැත්නම් ඇතුළේනොට ගන්නවා පිටිනොට එළෙනවා. සතර ඇතුළේන ආස්වාදය පිටිනොට ආස්වාදය කියලා ඒ රස වෙනස දැක්කට පස්සේ විතරයි නම් දෙකක් කියලා කතා කරන්නේ කියන්නේ වටිනාකමක් තියෙනවා. ඒක නැත්නම් ඒ මෙනෙහි කරනකොට ආස්වාද ප්‍රසආද දෙක කියලා වෙන් කරන එක තේරුමක් නැහැ. මේ දෙක හේන වෙලාවේදී හොඳටම විතරව මේකම දැන ගැනීම ඉදිරියට කියන ගමනේදී ඉතාමත් වැදගත්. මත් නොවීම පිණිස වල්මත් නොවීම පිණිස නන්නත්තර නොවීම පිණිස තේන වෙලාවේදී ඒක හොඳටම ලකුණු ගන්න ඕනේ ඒකට ඒ යෝගාවචරයට අර අනිකුත් භාවනාවල කරන විදිහට වරින් වර එක පාඩ කිගැස්ීමක් වෙනවා ඉතින් ගියාම ඇඟ තාලවණේවා වාඩි දාන වගේ උගා පිනවාදී අර ආසන් ප්‍රසාදික වෙනසක් කරන තරමට හිත අනිවිකට පත් වෙනවා ඒකත් වෙන්නේ පටන් ගන්න විදිහ. ඒක පටන් ගැනීමේදීමයි අතෝ අතෝ වගේ අතෝ අතෝ පක්ෂිනකට ලොකු වගකීමක් දෙන්න ඕන කරන්නේ. නමුත් උගාත්ම දිනු කරපු යෝග අවශ්‍යක ඉන්නම් මුලදීම මේ විදිහට මුල ඉතිරිපිටින් වෙන් කළා ගන්න බැරි තැනකින් පටන් ගන්න ඉඩ තියෙනවා. ඒක එතෙන්ද නෙමෙයි මම මේ කතා කරන්නේ මම මේ කතා කරන්නේ ආධුනිකයෙක් නම් පටන් ගන්න ඉති මෙන්න මේ විදිහට ඇතිලියම් පිටියම් කියන මේ දෙක පුළුවන් තරම් නැකීම විසදෝ නැකීම යෝගාවචරයට ලොකු තහිරක් වාටපත් ඊට පස්සේ තමයි මෙනෙහි කිරීම කරන්නේ ඊට පස්සේ ඕම් සුළු උපදේශය දෙන්න තියෙන මෙන්න මේ ආකාරයෙන් ආසන්න ප්‍රසවාස දක්වමින් ඔකෝ වෙලා මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් ඒ තරමල සාර්ථකත්වය වෙනවා නමුත් මේ කතා කරන්නේ කිසිම බාධාවකින් තොරව කියන්නේ පැකිච්චම අමාර වෙන ක්‍රමයි නමුත් එහෙම නෙවෙයි ඉතිරි වෙන්නේ කුච්ච දෝ ඉතිරි වෙන්නේ වේදනාවලින් සත්වලින් බාධා වෙනවා ඒ බාධා යෝගාවචරයේ දෝෂයක් නිසාවත් එහෙම නැත්නම් අල්ලපු දිනක කෙරුණියම් කරලා හරි මොනවාරි කරලා අපි ස්වභාවය ආන්නේ ස්වභාවය දැනගන්න නම් අර මං කලින් කිව්ව පරියන්ක ආකාරයක් කරලා තේරුම් අරගන්න වෙනවා මේ ආනාපාන වගේ සාන්ත කුලිස් භාවනා කරන්න ගියාම මේ ඉක්කල තියෙන අර විචිත්ත ගති වගේ දේවල් කුච්චේ බව බලන්න. මොකද විවසාගෙන එහෙම ඉදින් එකට දිගින් එකට කරන්නේ මම කරලා තියෙන එක එන එන ආකාරක ආකාරක විනය කිරීමක් කියන එක. කල්ලාට සම්මන් කරනවා කියන එක ශක්තිය එකතු කර සබා ගැනීම මෙන්න කිරීම ඒක සිද්ධ ශක්තිය අවස්ථාන ගුණෝ ටික ටික මුදා. අන්න ඔය දෙක කියන සාකල් යෝගාවචය ඒකොට. මෙහෙම එකක් කියනවා නම් ආයෙත් නන්නතර වෙනවා. නන්නතර වුණා ඒ කරන භාවනාවේදී ආස්වාදපත් දෙක වෙන් කරලා අඳුනා ගන්නා තාක් ලොකු සත්‍ය ආරක්ෂාවක්. ඒ නිසා ඕන හීනින් බය වුණත් එහෙම නැත්නම් පරියන්කේදී වගේ දෙකක්මක් ආවත් ආකරන විදිහ හිතවිලි ගයනකට අහු වුණත් අද්ද බල වේදනාවකට ගිය එහෙම නැත්නම් වෙන ගෝසා ශබ්ද කියන තැනකට ගිය යෝගාවචරයා ඒ අල්ලපනල්ලාත්තේ ආස්වාදපත් දෙක වෙන් කර දැනගන්න පුළුවන් ශක්තියක් හම්බ වෙනවා නම් මුතුම ආරක්ෂාවකට පත්. ඒක මම නම් පුද්ගලිකව අත්දැකලා තියෙන දෙයක්. ඒ වගේම මම පරාරෝපී වෙනවනම් මම ඉස්සරහට යන්න හදන පිළිවෙලෙදි මට මේ වගේ ගැස්සෙනවට තියෙනවා කියලා මේ කලින් කරන භාවනාව ආනාපාන ජීවත් කරන කියලා ඒ කලබල අවුල්පාස අල්වනලා ඇත්තේ මේ ආස්වාද ප්‍රසාර දෙක වෙන් කරලා දැනගන්න තරම් හිත කලක් කරගන්න පුළුවන් වුණොත් මේ පරියක භාවනා මේ මම මේ කතා කරන ජීවිතේ සංසිඳිවලදී මුලදී පවා ආස්වාද ප්‍රසාර සම්බන්ධ ලොකු අසුදිස්පාසාවක් අසුදිනේ අපිරියක් ලබා දෙනවා. මේ හේතුව මොකද? හොඳට පරියන්කේදී කලින් පුරුදු කරන ලද ආස්වාද ප්‍රසආස දෙක නැතිවම. ඉන්දියා යෝගාවචරය කරදරයක් නැති වෙලා, ලෙඩක් නැති වෙලා වාචක යන ඉස්සල මැරෙන්නේ ඉස්සලා. ආනාපානේ කරන වෙලාවේදී මේ මුල පටන් ගන්න තැන වැඩ පොළ මුල ආරම්භයේ පදන නොහොඳ පිළිසිදු පටන් ගන්න එක මේ ශිල්පීය සැකරන කොමියෙම සත්‍යාවෙන් මුදුන්න කරන වතක් වශයෙන් සලකනවා. ධර්මයට කරන වතක් වශයෙන් සලකන්න. සංඝයාට කරන වතක් වශයෙන් සලකන්න. තමන්ගේ ජීවිතයට කරන අනුග්‍රහයක් විදිහට සලකලා ධර්ම කරුණු මේ ටික සපයක්. ඔක්කොම දක්වමත් මේ ටික කරගෙන යනවනම් හැමදාම ප්‍රතිමණයක් එක ආවක් ඇති වෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය කරන්න කරන්න මේ ආරම්භය මුල ඉතිය සකස් කර ගැනීම වැඩ පිළිවෙල අධ්‍යයනයට පුරුදු කරගත්තා නම් මම කරන්නේ ඉතල මම මළුව අතු ගාලා ඒ වැඩ කටයුතු කරන එක. අත්කණ්ඩ ඉඳලා හොදාගන්න එක. අන්න ඒ වගේ වැඩ පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ පුරුක්කුත් කරනකොට අපි සිංහල කවියක් කියනවා ගස්සක්ක් ගස්සම ගස්ස මූලක ඈදුමින් දැනේ. ආනා ඊයේ පානා අඳ හැරෙන් දැනේ. අදිවසින් ඉතර මිනිස්සු වැඩි නෙවෙයි වැඩින්නේ හැදි. අපේච්ච ගුණාබන්ද වගේ කොච්චරද වැඩ කරලා පිටියක් ගත කරලා ගියොත් අපිට කියන උකුම ගයින් ගන්නවා බොදි. ඒ මොකද වැඩ කෙරුවට මේ වැඩි මේ වැඩ පොලටවත් සිල්පෙටවත් උපකරණවලට ගෞරවය. ඒකට හේතුව ඒ කුසල ගැන කතා වේක්ෂාවකේ මේ කුසල කතා කරනවා. අනිහින් වෙන්න දෙන්නතුව ආනාපානේ ආරම්භ කරන කෙනා හිතාගන්නේ මම මේ බුදු වතක් කරන්නේ. ආසනික වතක් නේ කරන්නේ. ඒ නිසා මම ප්‍රතිඵල භෝග වේදත් මූල ආරම්භයේ හදනන ඉතිහාසයක් කරන්නේ හොඳට කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා ඕන කලබලයක් අක්මුක්කක් අමලියක් වෙන වෙලාවක ඉන්නේ සිහිය රැකීමේ ක්‍රම ටික දන්නවනේ ඒකම අර පස්සිමේ ජීවිතය ගන්න තරම් ශක්තියක් ඇති කරගන්න. අපිව කලබල කරන්නේ අපිව අවස්ථාන දැන හෝන දැන කොච්චර විස්ස බලන්නේ අපි ක්‍රමයේද වැඩ පිළිවෙල කරගෙන යනවනම් ඒ ඒ පිළිතර විතරක් නෙවෙයි උඩින් ඉන්න දෙයියන් පස්සෙන්ටත් ගෞරවයක් ඇති වෙනවා මිස කිසිම කලකන්නේ නැහැ. ඉතින් ආනපනිනේලාදී අපි වැඩගත් වැඩක් නිසා අපිට හොඳට මම ආවෙන මේ සියල්ල කෙරෙහි ධර්ම කවුරුත් ඊට වඩා කරන්න පුළුවන්. ඒකට වටින මේ ආනාපාන ඒ තරම් වටින දෙයක්. ආන්නේ විදිහට කරගෙන ගියොත් ඒකට සම්බන්ධ පළවෙනිම අත්දැකීම තමයි එහෙම නොකර කරනවට වඩා මූලික දුරක් කුටි කරලා ආයෙත් හිත යොදලා ඉන්නේ ඒව බලලා බුදුකාට ගිහිල්ලා ආසස් වසවද වෙන් කරගෙන ඒක මෙනෙහි කරන්න යන්න පටන් ගත්තොත් හම්බෙන පළවෙනිම ප්‍රතිලාභය තමයි පිළිවෙලට වඩා වැඩි වේලාවක් ආනාපාන ඉන්න පුළුවන්. හැබැයි ওই ජීවිත ආදීන් යනවාක්වත් පිටසක් යනවාක්වත් ආලෝක ලබනවාක් හම් වෙන්නේ ඒවා මේ වෙලාව හැටියට බලනකොට අනවශ්‍ය දේවල් අර ආනාපානේ සුවඳ ගැනීම තමයි කරන්නේ ආනාපානේ යාලු කර ගැනීම ආන්නේ යාලු කර ගැනීම කරන්න පුළුවන් නම් හරියට හරියට පාප ඒ යෝගාවචරයේ කරන කියන ඕන වැඩකට මේක බලපාන ඒ නිසා ආනාපාන කටයුත්ත කරන්න නරකයි මගේ වැඩක් කියලා ඒක සාසනික වතක් විභාග යොදන්න අතර දිගටම කරලා උන්වහන්සේලා මේ ඒකෙන් උදව්නේ ඒක නිසා මමත් මේ කරන්නේ ඒකයි කියලා ඒක එන්නකොටම අර ආධ්‍යාත්මික හැඟීම ආගමික හැඟීම් පදකට වතුර ගන්න. ඊට පස්සේ ওই කියන විදිහට මේ පදියෙන් පදිය පදියෙන් පදිය කොට වෙලා යන්නත් ගිය මේ ප්‍රතිඵල කෝක වෙතත් වැඩි වේලාවක් ආනාපානෙ ඉන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අනේ ඒක නොවි මේ කියන මට්ටමට මූලික ප්‍රකාශ කරගන්න බැරි නම් ඒ දීගං වාස සංකෝ ඉඳලා රස්සං වාස සංකෝ කියන කවදාකවත් අත්දැකීම. ආනාපානීය කීකරු කරගන්න දන්නවනම් ඕන පරිසරයක් තිබෙද්දී ආනාපානීය කීකරු කරන ආනාපානීය ඇතුළේට ටියුන් එක බලන්න පුළුවන් නම් එකයි සිද්ධ වෙන්නේ. ආනාපානීය සංවිධිත කරනවා. ඒ වගේ ජීවිත සංගන්න ආස්වාදයේ සත්‍යස්වාදයේ සිටින්න යනවා කියලා කියන්නේ. එහෙම නැතුව දීර්ඝ උස්ම ගන්න ගිහලා නයි පිළින්න වගේ පිළින්න ගන්න එකවත් එහෙනම් පිළින්න ගන්න ඕනේ කියලා හිත කරගෙන ඉන්නේ කොහොමද මේ විතර කියන්නේ. අර විදිහට ආනාපානෝද කිතරුණා ඒ භාවයෙන් මේක අන්තිමට පටන් ගන්නවා. අනේ අන්තිමට පටන් අරගත්තත් යෝගාවචරය වග බලා ගන්න ඕනේ ඒ සංහිඳීම අතරමැද ඕ මේක අපි තුමු අවාසනාවක් එක ලක්කු කලබල වෙන්න ආදිවා කියලා ඒ අතරමැද ඕ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් බොහෝ ආනාපාන වාර ගානක් පැවැත්වීම තමයි මෙතනදී මේ යුතු මූලික උපදේශ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ආනාපානෙ කරපු ඇත්තොත් සමහර පරියන්කවල තමයි ප්‍රතිඵල මදි සමහර පරියන්කවල හම් වෙනවා කියලා හිතනවනේ අන්න හරියන්නේ නැහැ කියලා පරියන්කවල තියෙනවට හොඳට කල්පනා කරලා බලන්නේ මූලික සකස් වීම. ඉතිසනාව කරන සංගේ කොයිම පරියන්කයක් හෝ හරියන්න නම් මේ කියන ලක්ෂණ ටික තියෙනවා. ඒකයි සරුවචනාගේ දේශනා කරන දේශනා කරන වාගේ ආනාපානසති දේශනා කරන දේශනා කරන වාගේ ওই විදිහට ඒ අරණිකට දුක්ඛ මූල ශුන්‍යාකාර කියන පරිසරයත් අර දුක උදාය සිදුව සබාගෙන සතිය ඉදිරිය සබා ගැනීමක් කියන කාරණා ඉස්සරලා තියෙනවා. ඉතින් මම හිතනවා අපි බලාපොරොත්තු වෙච්ච වෙලාව දැන් බොහොම ඉතිරිලා තියෙනවා. දැන් තවලා ඉවර වෙගෙන එනවා. අපි බලාපොරොත්තු වෙමු මේ සකස් කරගත්ත පදනම මත ඉදිරියටත් ආනාපාන සති සූත්‍රය අපි කලින් ඉදිරිපත් කරගත්තු පොදු ඥානනාත් අලුත් දෙයක් කරගනිමින් මේ අලුත් දේශනාවේ සඳහන් වෙච්ච විදිහට මේ සූත්‍ර දිගේ ඉදිරියට යන්න අපි ඊගාවට හමු වෙන්නේ මාසික ඉදිරි කරගෙනයි ඒ මොකද ඒකෙන් අදහස් කරන්න අරකයි මේ මාසිකට පහක් බනහලා අදිමානේ මෛත්‍රී සූත්‍ර සාසනයත් හම්බෙන්නේ නැහැ හම්බෙන්නේ. මේ හම්බෙන හම්බෙලා තම තමන් දැන් කොහොමදක්වත් මේ කිස්කරෝන වුණ සුමාන කසලයක් හම්බ වෙනවා අදුගන් ප්‍රමාණ දෙකකට හරියක් අනිවාර්ය තරම් පුළුවන් තරම් කිස් වෙලා මේ භාවනා කරන පිරිසක් අතරට ගිහිලා කල්යාණ සත්පුරුෂ සේවනයක් ලැබලා සර්ග සාකච්ඡාවේ යෙදෙමින් මේ කරගෙන යන වැඩි ඉදිරියට කරගන්න හැම කෙනෙක් ධර්ම කවුරුයි පිළිතුර ගන්න ඕනේ මේ විදිහට එතකොට යම් දවසක ඔය ස්ථාන ඇති කරගු එදාගෙම අපි දිහි කරගු වගේ මොඩෙල් බලන ජීවිතය සාගොල්ලට හෝ එදා සරුවචන් වහන්සේ දැක්කා වගේ සියලු දෙනාම ඉතාමත්ම සාන්ත සමාධියකට වම වැදිලා ඉන්නවා දැක්කොත් ඒක මම හිතනවා අපිට ලෝකෙට දෙන්න දෙන එකම සාමපරිවිදේ ඒකයි ඒ නිසා අපි ප්‍රති උත්සවයක් එතන තියෙනවා අපිට ඇත්තට ලැබෙන පරිසරේ වාක් පහක්ම ලැබිලා තියෙනවා ඒක තමයි ජීවනය කරගන්න පුළුවන් නම් තමයි මේ ධර්ම දේශනාවත් එකතු වෙන්නේ නමුත් මේ මෙතෙක් මේවා කරගෙන ආපු කට්ටියට ඔයින් එහාට අභිවේදනය කරන්න දෙයක් නෑ ඒක නිසාවල් අපේ සීලයටයි අපේ ධර්ම ගෞරවයටයි අවශ්‍ය වෙන්නේ අපි ඉගෙන ගන්න දේවල් වල මතයි ඒ මත මත ජීවිතනාකම මේ කරගෙන යන වැඩ ඉතාලු කරගෙන කොච්චර කරදුනත් කවදා හෝ මම ජය ගන්නවා කියන අදහසින් ඉදිරියට යමින් ආනාපානසති සූත්‍රය ධර්මස්තනාවේ දේශනා කරපු ඒ සාන්ත වූ ප්‍රණීත භාවය සම්පූර්ණේව පනිහිතෝක සුඛෝච විහාරෝච්චේබු ඒ ගුණ ජීවිතේම අත්දැක ගැනීම ඉදිරියට ගමන් කරලා සතරසතිපට්ඨාන වස්තුපුජ්ජංග ධර්ම මාර්ගයේ මේ බලාපොරොත්තු වුණා වූ ඉච්ඡා යුක්ති සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මෙතින් අපි නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිනාතම දිරුවන් සම්ම වේවා. සනසීමුදා වේවා කියලා